අවසරයි සාහනාස මුලින්ම සම්බන්ධ වෙලා සිටින සියලුම දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට බොහොමත්ම පුණ්‍යානුමෝදනා කරන අප වෙනුවෙන් මේ ඔබ වහන්සේගේ කාර්යබහුල වේලාවෙන් කොටසක් ලබා දීලා හිටන් මේ දේශනා මාලාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉතින් මේ ධර්ම දේශනාවෙන් අපි ධර්ම සාකච්ඡාවෙන් රැස් කරන සියලුම කුසල ඔබ වහන්සේට නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව දසා පාරමිතාවක් වෙන්නම කියලා මුලින්ම ප්‍රාර්ථනා කර සිටිනවා ස්වාමීන් මගේ ප්‍රශ්නය දැන් අපි ආශ්‍රව ගැන කතා කරනකොට දැන් ditta ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියලා හිටන් හතරක් ගැන කතා වෙනවා. ගොඩක් වෙලාවට හැබැයි අපිට අහන්න ලැබෙන්නේ අර ස්වාමීන් වහන්සේ මුලින් සඳහන් කළා වගේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියන තුන සම්බන්ධයෙන් විතරයි. හැබැයි අපි නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව ගැන බැලුවාම සෝතාපන්න වෙනකොට තමයි අපේ සම්මා දිට්ඨිය කියන එක ඇති වෙලා හිටන් ඒ දිත්තාශ්‍රවය කියන එක නැති වෙන්නේ. එතකොට දැන් ඊට පස්සේ කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව ඒ පිළිවෙලට මේ ෂය වෙලා නැති වෙලා යනවා. හැබැයි සවනාස දැන් අපි ගත්තාම ගොඩක් වෙලාවට අපි හැමෝම උත්සාහ කරන්නේ මේ කාමාශ්‍රව කියන එක නැති කරගන්න තමයි ගොඩක් අපි දේශනා අහන්නෙත් ඇහෙන්නෙත් සහ අපේ මේ ප්‍රායෝගිකව අපි ජීවිතේ ගොඩක් අපි මේ කාලේ යොමු කරන්නේ සහ ඒ ගැන අවධානය යොමු කරන්නේ කාමාශ්‍රවය කියන එක ගැන තමයි. එතකොට අර දිත්තාශ්‍රවය කියන එක සවන්වාසි ගොඩක් ඒ කියන්නේ මම හිතන්නේ ඒක අපේට ප්‍රායෝගිකව අපේ ජීවිතවලට ගොඩක් සම්බන්ධ වෙලා නැහැ. ඒකට සවන්වාස මොකක් හරි මේ මේ දේශනාවලදී ඒක එහෙම වෙන්න මොනවා හරි හේතුවක් තියනවාද? ඒ සහ මේ ඒක අපි කොහොමද දිත්තාශ්‍රවය කියන එක අපේ ජීවිතවලට මූලිකව දැන් ස්වාමීන් වහන්සේ සම කතා කළා අපිට දැන් ලෞකික සම්මාදිට්ඨිය ගැන. ඒකම ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඒ දිත්තාශ්‍රවය කියන එක නැති කර ගන්නවා කියන එක තව දුරටත් අපි ජීවිතවලට කොහොමද සාන්නාසයක අනුබද්ධ කරගන්නේ? ඔව් ඇත්තටම දැන් ඔතන ගොඩක් වෙලාවට වෙන්නේ සමාජයේ ගා කතා කරන්නේ සාමාන්‍යයෙන් මහජනයාට තේරුම් ගන්නට පුළුවන් වෙන ධර්ම කාරණානේ ගොඩක් සමාජගත වෙන්නේ. එතකොට ඒ විදිහෙන් කල්පනා කරනකොට හුඟක් වෙලාවට අර මේ කාමයන් දුරු කිරීම පැත්ත ගැන කතා කරනවා. අනිත් කාරණේ තමයි ඒකට හේතු වෙන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ සසර ගමන පවතින මූලික හේතුව තණ්හාව හැටියට. එතකොට සියලු දුක්ඛ ස්කන්ධය ජනිත වෙන්නේ තණ්හාවෙන්. එතකොට තණ්හාවෙන් තමයි මේක ඇති වෙන්නේ කියලා කිව්වහම හුඟක් දෙනාගේ අවධානය යොමු වෙනවා ඒ තණ්හාව දුරු කළාම හරි. තණ්හාව දුරු කළොත් ප්‍රශ්නේ निराකරණය වෙනවා. මොකද දැන් තණ්හාව මතනේ මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අර කෙලින්ම මූලයට යනවා. එතකොට මූලයට යා යුතුයි ඒක අවශ්‍යයි. හැබැයි අපි මතක තියාගන්න ඕනේ තණ්හාව රඳාපවතින්නේ අවිද්‍යාව මත. එතකොට අවිද්‍යාව බලවත් වෙන්නට ප්‍රධාන හේතුවක් වෙනවා සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියෙන් පස්සෙත් අවිද්‍යාව තියෙනවා. හැබැයි අපිට මේ සමස්තය පටලවන ප්‍රධානම අර්බුදයක් තමයි සක්කාය දිට්ඨිය. ඉතින් එහෙම අර අනුක්‍රමයෙන් ආපස්සට ආපස්සට ගිහිල්ලා මූලය හොයාගෙන යන කෙනෙකුට තමයි මේ දිට්ඨිය දුරු කිරීමේ වැදගත්කම පිළිබඳව වැටහෙන. එහෙම නැත්නම් අපි අර ප්‍රධාන කාරණා මත යැපෙනවා. ඒ ප්‍රධාන කාරණේ අපිට පුළුවන් හැටියට තේරුම් අරගෙන ක්‍රියාවට නංවන්න තමයි ගොඩක් දෙනා උත්සාහ කරන්නේ. දේශනාවලදී පවා ගොඩක් වෙලාවට ඒ ගැන යොමු කරන්නේ එතන ඉලක්ක කරගෙන. තණ්හාව තමයි දුරු කරන්නේ. තණ්හාව තමයි දුරු කරන්න ඕන. හැබැයි තණ්හාව රඳාපවතින්නේ අවිද්‍යාවල. අවිද්‍යාව ශක්තිමත්ව බන්ධනය වෙලා තියෙන සක්කාය දිට්ඨිය මත. ඉතින් අන්න එහෙම ආපස්සට ගියොත් තමයි මූලය තියෙන්නේ මේ අවිද්‍යාව කියන තැනයි කියලා අපට හඳුනා ගන්න පුළුවන්. ඒ අවිද්‍යාව කියන තැන අපිට මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ කියලා පැහැදිලි කරගන්න උත්සාහ කරන තැන තමයි සම්මාදිට්ඨිය අවශ්‍යයි. එතකොට තමයි අපිට සක්කාය දිට්ඨිය කියන තැනින් සිත නිදහස් කරන. දැන් අවිද්‍යාව දුරු කරන්න සම්මාදිට්ඨිය අවශ්‍යයි. සම්මාදිට්ඨියේදී පැහැදිලි කරන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය හැටියට මේ අවිද්‍යා ප්‍රහාණය කිරීමේ සම්මාදිට්ඨිය හැටියට කතා කරනකොට කතා කරන්නේ අපි දැන් ලබන මාසේ ඒ කොටස කතා කරනවා චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒතර දුක්ඛ පිළිබඳව වැටහීම, සමුදය පිළිබඳව, නිරෝධය පිළිබඳව, මාර්ගය පිළිබඳව. ඒතර මේ හතර ගැන නොවැටහීම තමයි අවිද්‍යාව. ලෝකෝත්තර වශයෙන් අපි කතා කරනකොට ලෝකෝත්තර මාර්ගය සම්බන්ධව කතා එතකොට ඒ අවිද්‍යාව දුරු කරන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේදී එතකොට දුක කියන්නේ මොකක්ද කියලා කතා කරනකොට අපි පෙර දිනකක් කතා කළා චතුස් සත්‍ය චතුරාර්ය සත්‍ය කියලා කොටස් දෙකක් තියෙනවා. ඒතර චතුස් සත්‍ය කියන එක තිරසං සතාගේ පටන් හැම කෙනාටම එක් එක් ප්‍රමාණයක්. තිරිසන් සතාටත් Tamanට ජීවිතේ ජීවිත අන්තරායක් පැමිණෙනවා නම් මොකද්ද මේ අන්තරාය සතෙක්ගෙන්ද මිනිස්සෙක්ගෙන්ද ඉතින් මිනිස්ස කියලා ඌට දැනෙනවද නැද්ද දන්නේ මොන විදිහේ සතෙක්ගෙන්ද කියලා ඌ තීරණය කරලා ඊට පස්සේ මේකෙන් ගැලවෙන්න මොකද්ද කරන්න ඕන Tamanට පුළුවන් ද ඒ සතාව ඝාතනය කරන්න එහෙම නැත්නම් Tamanගේ පැටව ටිකත් එක්කලා මෙතනින් මගහැරලා යනවා ඊට පස්සේ Tamanට ගැටිලා හානි කරන්න බෑ කියලා දැනුණොත් එයා Tamanගේ පැටව ටිකත් එක්කලා එතනින් මගහැරලා යනවා. එතකොට ප්‍රශ්නය හඳුනාගත්තා, ඒකේ හේතුව හඳුනාගත්තා, ඒකට විසඳුම හොයාගත්තා, ඒ සඳහා ක්‍රියාත්මක වෙලා එයා ඒ පීඩාවෙන් නිදහස් වුණා. එතකොට ඒකත් එක්තරා චතුස්සත්‍යයක් තමයි. දුක දුකට හේතුව යින් මිදීමේ සඳහා මඟ. එතකොට ඔය විදිහට තිරිසන් සතාගේ පටන් මිනිස්සෙයින් දක්වා නේව සංඥා නාසඤ්ඤා එතනේ දක්වා අපි හැම කෙනෙක් තුළම අර චතුස්සත්ත්ව පිළිබඳ වැටහීම තියෙනවා. හැබැයි අපි ආර්ය භාවයටපත් වෙන්නේ ඒ තුලින්. ආර්ය භාවයටපත් වෙන්නේ මේ පංචස්කන්ධයම දුකයි කියන බව හරියට වටහාගත්තා. ඒතර පංචස්කන්ධයේ දුකයි කියන එක වැටහෙන්නේ මෙතන සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් කියලා එකක් නැහැ. මෙතන තියෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන වහා බිඳී යන නාම රූප ධර්ම ටිකක් පමණයි කියන කාරණය හරියට වැටහෙනකොට තමයි මේ පංචස්කන්ධේ දුක්ඛ දුක්ඛ කියන්නේ මොකද්ද ගැඹුරින් nissarattwe තේරුමක් නැති බව අර්ථ ශුන්‍ය බව දූ කියලා කියන්නේ නින්දිත බව ක කියන්නේ හිස් බව එතකොට නින්දිත වූ හිස් බව මේ පංචස්කන්ධය කියන්නේ නින්දිත වූ හිස් ධර්මයක්. ඇයි ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳියක්. මෙතන සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් කියලා දෙයක්. එතකොට අන්න එතනට යනකොට තමයි අපිට පේන්නේ මේ දුක්ඛ කියන එක ආර්ය සත්‍යයක් හැටියට හඳුනා ගන්න තියෙන ප්‍රධාන බාධකය මොකද්ද? සක්කාය දිට්ඨිය. ආර්ය සත්‍යයක් හැටියට දුක්ඛ සත්‍ය හඳුනා ගන්නට අපට බාධා කරන්නේ සක්කාය දිට්ඨිය. මොකද්ද සක්කාය දිට්ඨිය? සත්‍යයේ පුද්ගලයක ආත්මයක් හැටියට දකින තාක්කල් අපිට මේ පංචස්කන්ධය හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන નિසරු ධර්මයක් හැටියට පේන්නේ නැහැ. මේක පේන්නේ වැදගත් දෙයක් හැටියට මේක නැති වුනොත් මාව නැති වෙනවා වගේ මේකට පීඩා ඇති වුණොත් මට පීඩා ඇති වෙනවා වගේ මේක සුරක්ෂිත කරගන්න පුළුවන් නම් මාව සුරක්ෂිත වෙනවා වගේ අන්න එහෙම හැඟීමක් තියෙනවා එතකොට ඒ ආර්ය භාවයට පැමිණීමේ පළවෙනි පියවරේදී අපිට මෙතන පංචස්කන්ධය පිළිබඳව තියෙන මේ ආත්ම දෘෂ්ටිය බැහැර කරන්නට සිද්ධ වෙනවා. ඉතින් එහෙම අර ආපස්සට ආපස්සට ගිහිල්ලා බැලුවොත් තමයි මේවා මූලයන් අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. තමයි අනිත් අපි තේරුම් ගන්න ඕන මේක අවබෝධ කළ යුතුයි කියලා අපි ඔය කතාව මුලින්ම කිව්වයි කියලා වැඩකුත් නැහැ. මොකද ඔය කතාව මුලින්ම කෙනෙකුට තෝරගන්න බෑ. අර අපි කතා කළේ පොඩි දරුවෙකුට මුල් කාලේ අපි දේවල් අතහරින්නට කියන්නේ ඒ දරුවට අපි දේවල් ගොඩනගා ගන්නටයි කියන්නේ. ඇයි එහෙම යම් මට්ටමකට වැඩුණට පස්සේ තමයි එයාට මේ අතහැරීම පිළිබඳ කතාව වැටහෙන්නේ. අන්න ඒ වගේ මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ එකපාරටම අපට සක්කාය දිට්ඨිය දුරු කිරීම පිළිබඳව කතා කළාට කෙනෙකුට ඒක පැහැදිලිව වැටහෙන්නේ නැහැ ප්‍රායෝගික නැහැ. හැබැයි අපිට අනුක්‍රමයෙන් යම්කිසි පුද්ගලයෙකුට ඒ තැනත්තා සුඛිත මුදිත වෙන්නට අවශ්‍ය වෙන දේවල් දේවල් දන් දීම පින්කම් කිරීම සිල් රැකීම භාවනා කිරීම ආදී වශයෙන් අනුක්‍රමයෙන් ඒ පුද්ගලයාට දියුණු වෙන්නට සංවර්ධනය වෙන්නට මඟ සලස්සලා ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා එතනින් මිදෙන ක්‍රමය කියා දෙන. ඉතින් අන්න ඒ හේතුව නිසා සමහර වෙලාවට සක්කාය දිට්ඨිය පිළිබඳව ඍජුව කතා කරන්නේ නැතුව දන් දීම ආදී කාරණා පිළිබඳව කතා කරනවා. ඒ තෘෂ්ණාව දුරු කිරීම කියන අදහසට වඩා පුද්ගලයා සුඛිත මුදිත කරගෙන දුක පීඩාව අඩු කරගෙන සුවපත් ජීවිතයක් ගත කිරීම කියන තැන ඉඳගෙන. ඒක පැහැදිලි වුණාද? එහෙමයි සන්නස්. එහෙමයි සන්නස් බොහොම